අපි කෙටියෙන් ඒ කාල වේලාව නැදි කෙටියෙන් තමයි මේ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට විදර්ශනා භාවනාව අනිවාර්යයි. අනිත් ආගම් වල සමහර ආගම් වල Hindu ආගම් වගේ සමහර ආගම් වල සමත භාවනාව තියෙනවා. ධ්‍යාන උපදේ ගන්නත් පුළුවන්. නැත්නම් කන්ද විදර්ශනාව නැහැ. විදර්ශනාව නැහැ. ඒකට බෞද්ධයන් හිතේට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ විදර්ශනාව ගැන. ඉතින් විදර්ශනා ඥාන 10ක් ගැන කියවෙනවා. බුදුදහම දේශනා කළා විදර්ශනා ඥාන දර්ශනාව ගැන ඉගෙන ගන්නවා නම් සිත පිරිසුදු කරගන්න ඕනේ ආකාර හතකින්. සිත ඉස්සෙල්ලාම පිරිසුදු කරගන්න ඕනේ ආකාර හතකින් පිරිසුදු කරගන්න ඕනේ. ඒවට කියනවා සත්ත්ව විසුද්ධිය කියලා. විසුද්ධිය කියලා කියන්නේ පිරිසුදු වීම නේද? එතකොට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, බුද්ධි විසුද්ධිය, කාංකායතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ඊළඟ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. දැන් මේ විදර්ශනා ඥාන 10 ඇතුළත් වෙන්නේ විදර්ශනා ඥාන 10 ඇතුළත් වෙන්නේ පටිපදාන යාම දස්සන විසුද්ධියට. පටිපදා කියලා කියන්නේ පිළිවෙලනේ. පටිපදා කියලා කියන්නේ පිළිවෙල. පිළිවෙල. එතකොට මේ ඥාන 10 බිඳුන් පිළිවෙලට තමයි තියෙන්නේ. පළවෙනි එකට කියනවා සම්මස්සන ඥානය. පළවෙනි එකට කියනවා සම්මස්සන ඥානය. ඉස්සර සම්මස්සන කියන වචනේ කියවුණා. සම්මසතිය කියලා. සම්මසතිය කියන්නේ විමසනවා. සම්මසතිය කියන්නේ විමසනවා. මොනවා ගැනද විමසන්නේ? භාවනා කරන්න ඕනේ කොයි විදිහටද? තමන්ට ගැළපෙන්නේ මොන භාවනාවක්ද? මොන භාවනාවද? වැඩිපුර භාවනා කරන්න හිතෙන්නේ මොන භාවනාවද? භාවනාව තෝරගන්න ක්‍රමයකුත් තියෙනවා. නේද? බුදුජානක දේශනා කළා පුද්ගලයේ භාවනාව කරනකොට පුද්ගල ස්වභාවයන් තියෙනවා හයක්. කියද? හයක් තියෙනවා. චරිත හයක් තියෙනවා නේද? චරිත හයක් තියෙනවා. රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතය, ශ්‍රද්ධා චරිතය, විතක්ක චරිතය එහෙම චරිත හයක් තියෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කළ මේ චරිත හයට ගැළපෙන වෙන වෙනම භාවනා තියෙනවා. වෙන වෙනම භාවනා ක්‍රම තියෙනවා. ඒකෙන් එකක් තෝරගන්න ඕන. අපි හිතමු මෙහෙම අපි භාවනා කරන්න ගත්තේ පොදුවේ සෑම චරිතයකටම ගැළපෙන භාවනාවක් හැටියට බුදුරජාණන් දේශනා කළා ආනාපාන සති භාවනාව. කවුරු කැමති නේද? එතකොට ආස්වාස ප්‍රස්වාසය ගැන සිහියෙන් ඉන්න ඕනේ. අද මම හිතන්නේ මේ වෙලාව වෙනකන්වත් උපසම ගන්නවද කියලා දැනගෙන හිටියේ නෑ නේ. නේද? අද දවසේ ඇතුළත අද දවසේ ඇතුළත බැලුවද උපසම ගන්නවද කියලා? නම් ජීවත් වුණා. නේද? ඒයි ඉබේටම සිද්ධ වෙන්නේ. ඔක හිතලා භාවනා කරන්න ගියා නම් එහෙම හිතලා හුස්ම ගන්න ගියා නම් එහෙම මොකද වෙන්නේ? නේද? ආන වෙන වැඩක් කරන්නත් බෑ, හරිද කරගන්නත් බෑ. සමාජ ජීවිතේ නතරක් නෑ. නේද? ඒක ඉබේටම සිද්ධ වෙන නිසා හොඳයි. හැබැයි ඉබේටම මේ සිද්ධ වෙන්නේ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. නේද? ඒකට හේතු ගණනාවක් තියෙන හැම දෙයකටම හේතුවක් තියෙනෝනේ. දේශනා කළානේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගානි රුජ්ජති. නේද? හේතුවක් නිසා ඇති වෙනවා. ඒ හේතු සම්භෝධය නැතිවීමෙන් සියල්ල නැති වෙලා යනවා. ඒකට ආස්වාස ප්‍රස්වාසයටත් හේතුවක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාස කර්මයෙන් හදාගත්තේ. ඒකට කියන පූර්ව කර්ම කියලා. නේද? පෙර කරගත්ත කර්මයෙන් තමයි ආස්වාසේ ප්‍රස්වාසේ හදාගත්තේ. තේරුණා. ඉතින් බුදුරජාණන් දේශනා කළ අපි හිතමු එක භාවනාවක් අපි ගන්නවා. ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව ගැන මොනවද දැනගන්න ඕනේ? කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒකම සම්මාසනය කරනවා කියලා කියන්නේ. තේරුණාද? ආනාපානසතිය කොටස් තියෙන 16ක්. කොටස් තියෙන 16ක්. ඒ 16 හතර හතර බෙදලා තියෙනවා කොටස් හතරකට කායानुපසනාවට 4යි, වේදනානුපසනාවට 4යි, චිත්තානුපසනාවට 4යි, ධම්මානුපසනාවට 4යි. දැන් මේ කායේ පියවර 16 මතක් කරන්න වෙලාවක් නෙවෙයි. අහලා තියෙනවානේ දීගං වාස්ස සන්තෝ දීගං වාස්ස සාමීති පජානාති නේද? දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති එකක් ඔය නේද? ඊළඟට රස්සංවා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති දෙක තුන්වෙනි එක සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති නේද ඊළඟට බුදුරජාණන් දේශනා කළා සංසිඳීම ගැන සිතේ සංසිඳීම ගැන භාවන මේ ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳීම නේද? එතකොට ඒ වගේ කියක් තියනවද? පළවෙනි හතර කායානුපස්සනාවට ඒ විදිහට වෙන් වෙලා තියෙනවා. එතකොට ඔන්න ඒ විදිහට දැනගන්න එක භාවනාව කොහොමද අපි පුරුදු කරන්න කියලා. තවයි අපේ තියෙන මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාවත් එහෙමයි. මෛත්‍රී භාවනාව කරන මේ ක්‍රම තියෙනවා. දිගටම හිතේ තැම්පත්කම උදෙසා එහෙම නැත්නම් සමත භාවනාවක් හැටියට කරනකොට ඉස්සෙල්ලාම Tamanta මෛත්‍රී කරන උතුම් සැරයක්. වැඩි වචන ගොඩාක් පාවිච්චි කරන්නේ සමත භාවනාවේ. කොහොමද? මම සුවපත් වෙන්න, මම සුවපත් වෙන්න, මම සුවපත් වෙන්න. බාමින්න සියලු සත්වෝ සුවපත් වෙත්වා, සියලු සත්වෝ සුවපත් වෙත්වා, සියලු සත්වෝ සුවපත් වෙත්වා. පසුවපත් වෙත්තා දුක් වෙත්තා නිරෝධී වෙත්තා දුකින් මිදෙත්තා ඒ වචන කියන්නේ එක වචනයයි කියන්නේ ඊළඟට මෛත්‍රී කරනකොට මනසෝපත් වෙනවා කියලා ඊළඟට දෙමාපියෝ ගුරුවරු නෑදෑයෝ ඒ විදිහට ගන්නෙත් නෑ ඒ ඔක්කොම එකතු කරගෙන සියලු සත්‍යෝ සූපත් වේවා. එතකොට පුඤ්ඤතාව නිසා පුඤ්ඤතාවන දිගටම අරගෙන යන්න ඕනේ. තේරුණා? Tamanටම ඉතිරි කරන තුන් වතාවක් හරි. තුන් වතාව කියලා කියන්නේ දේවතාවකුත් නෙවෙයි හතර වතාවකුත් නෙවෙයි. ඒ ඒ විදිහට දිගට භාවනා කරන්නේ හිල ඒ වගේ සමත භාව විදර්ශනා භාවනාවට හැරෙන්නේ කොහොමද කියලා ඊළඟට ඉගෙන ගන්නවා. කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ශිලක්ෂණයට නගන්නේ කියලා. අන්න ඒ විදිහට පිළිවෙල හැම භාවනාවක්ම හැම සමත භාවනාවට අයිති හැම භාවනාවක්ම විදර්ශනාවට නගන්නේ කොහොමද කියන එක ගැන දැනලා ගන්නවා. අපි දැන් එක භාවනාවක් කරගත්තා. එතකොට ඒක භාව ඒ භාවනාවේ සම්මර්ෂණය කරනවා. ඒ භාවනාව සම්මර්ෂණය කරලා බැලුවා. එහෙම බලනකොට එහෙම බලලා හරියට දැන් භාවනාව කරගෙන යනවා. සමත භාවනාව කරනකොට මම කිව්වා පරිකර්ම සමාධියයි උපචාර සමාධිය අර්පණ සමාධිය කියලා තුනක් තියෙනවා. බොහෝ උපදවා ගන්නම උවමනා නැහැ විදර්ශනාවට එන්න. ධ්‍යාන උපදව ගන්නම උවමනාවක් නැහැ. උපචාර සමාධි ප්‍රමාණවත්. උපචාර සමාධි ප්‍රමාණවත්. හැබැයි පරිකරම සමාධිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් උපචාර සමාධියක් කොහොම හරි මේ ජීවිතේ උපදවා ගන්න ඕන. ඒක ධානයක් එහෙම නෙවෙයි. හැබැයි ධානාංග ස්පර්ශ කරනවා. ධානාංග තියෙනවනේ. නේද? ධානාංග මොනවාද? පළවෙනි ධානාංග පහක් තියෙනනේ. මොනවාද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. මේ පහම ස්පර්ශ කරනවා. උපචාර සමාධියේදීත්. සමාධියෙන්නේ නැහැ නමුත් ස්පර්ශ කරනවා. උපේක්ෂාවට පැමිණෙනවා. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා ඒ පිළිවෙලට. ඉතින් ඔය විදිහට භාවනා කරගෙන යනකොට ප්‍රචාර සමාධියෙන් දැන් අපි දැන් අවිල්ලා ඉන්නවා විදර්ශනාවටනේ. දැන් අවිල්ලා තියෙන විදර්ශනාවට. පළවෙනි එක සම්මස්න ඥානය. ඊළඟට දෙවෙනි එක උභයබ්බ්‍යාන පස්සන ඥානය. මොකද්ද? උභයබ්බ්‍යාන පස්සන ඥානය ඇතිවීම නැතිවීම. උභයබ්බ්‍යාන පස්සන ඥානයේ ඇතිවීම නැතිවීම බලන්නේ මොන වගේද නාම රූපවල මොන වගේද නාම රූපවල අපි අපේ ජීවිතය ගැන අපි හිතුවහම මම කියලා කියන්නේ කොටස් දෙකකට නාමයටයි රූපයටයි නාම නාම ධර්ම තියෙනවා ඊළඟට රූප ධර්ම තියෙනවා නාම ධර්ම කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ නාමය කියලා කියන්නේ හිතට හිත තියෙන 80 සූනාවයක්. සිත් තියෙන 89ක්. මට තියෙන එක හිතයි කියලා කියන්න පුළුවන්. නේද? එහෙම කියනවා නේද? මට නම් තියෙන එක හිතයි කියනවානේ. මේ කියන්නේ හිතේ ස්වභාවයක්. කියක් තියෙනවද? 89ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ලෝභ දේශ මොහ ඒවට කියනවා අකුසල් මුල් කියලා. නේද? අලෝභ ද්වේෂ සමෝහ වලට කියන කුසල් මොහ කියලා. මේ වගේ සිත් සකස් සකස් වෙනවා. ඊළඟට තව කොටසක් හැදෙනවා. ඊළඟට බලනවා රූප කියන්නේ කියන්නේ මොනවද කියලා. රූප කියලා කියන්නේ මොනවද? ශරීරය සකස් වෙලා තියෙන්නේ මොනවාගෙන්ද? ශරීරය සකස් වෙලා තියෙන්නේ ශරීරයේ කොටස් කීයක් තියෙනවද? රූප 28ක් තියෙනවානේ. ගොඩක් වෙලාවට මතක් වෙන්න පුළුවන් මේ කුණප කොටස් 32 කියලා නේද? එහෙම 32කුත් තියෙනවානේ. කේසාලෝම නකා දන්තා තචෝ කියලා නේද? ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ රූප කොට රූප තියෙනවා 28ක් තියෙනවා. ඒ විදිහට මහා භූත රූප හතරයි ඊළඟට උපාදාය රූප 24ක් තියෙනවා. උපාදාය කියලා රූප 24ක් තියෙනවා. ඒ ටික මත හැමෝම මේ කෙටියෙන් කියන්නේ නාම රූප ගැන සියල්ලක්ම දැනගන්න නැතුව අපි අපි අත්‍යවශ්‍ය ටික දැනගෙන ඉමු. නාම රූපයේ දෙකක තුන තව එකක් හැදෙනවා. මොනවද? සිතයි, කයයි එකතු වෙලා තවත් එකක් හැදෙනවා. ඒක හරි ටිකක් හරි ටිකක් භයානකයි ඒක. නේද? ඒ වුණාද? සිතිවිලි හැදෙනවා. මොනවද හැදෙන්නේ? සිතිවිලි. නාමය තනියෙන් පිටන්නේත් නෑ රූපය තනියෙන් පිටන්නේත් නෑ මලකලාප සූත්‍රය බුදුරජාණන් දේශනා කළා හැම වෙලාවෙම ඉන්නේ නාම රූපේ දෙක එක එකට ඒ දෙකම දෙකම සකස් වෙනවා දෙකම එකතු වෙලා සකස් වෙනවා සිතිවිලි චෛතසික සිතිවිලි කීයක් තියෙනවද 52ක් තියෙනවා එතකොට 52කින් අත්‍යවශ්‍යම කරුණු මොනවද කියලා අපි ඉගෙනගෙන ඒ කොහොමද උදසනා කරන්නේ ඒ වගේ කොහොමද උදේ දකින්නේ ඇතිවීම නැතිවීම දකින්නේ කියන එක දැනගෙන තියෙන්න ඕනේ අපි බලමු මෙහෙම ස්කන්ධ පංචකය වශයෙන් ගත්තාම පංචස්කන්ධය වශයෙන් ගත්තාම රූපේටයි තියෙන රූප රූපේටයි තියෙනවා රූප කොටස් 28 ඊළඟට නාමය කියලා හඳුන්වනවා අපි වේදනා සංඥා සංඛාර විඥාන. හරි. එහෙම චෛතසික වශයෙන් බලනකොට වේදනා සංඥා චේතනා පස්ව මනසිකාර කියලා කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම කියලා කොටසක් තියෙනවා. එහෙම බලනකොට ඒකත් සම්බන්ධයි. මෙතෙන්දී නාමය වශයෙන් හඳුන්වනවා එතකොට බුදුරජාණන් දේශනා කළා නාම රූප දෙක වෙන් කරගන්න ඕනේ අපි දැන්. නාම රූප දෙක වෙන් කරගන්න ඕනේ. රූප 28ක් තියෙනවා. රූප 28න් දැනගතෝතරුම රූප තියෙනවා 8ක්. ඒවට කියන සුද්ධාෂ්ටකය කියලා. මොකන්ද? සුද්ධාෂ්ටකය. මේකේ මතක තියෙන්න ඕනේ. නැත්තම් විනා පුඤ්ඤ කම්මේන කියලා ගාතාව ලක්ෂයක් කිව්වොත් වැඩක් නැහැ. නේද? එහෙම නේද? ඔව් එහෙම තමයි. එතකොට බුදුජානක දේශනා කළ මහා භූත රූප හතරයි ප්‍රධාන උපාදාය රූප හතරක් තියෙනවා. මහා භූත රූප මොනවාද මතක නේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. උපාදාය රූප හතර. වර්ණ, ගන්ධ, රස, ඕජා. ඕජා. මතක තියෙන විදිහම කියන්නේ යන්න බෑ ඒකට වරදිනවා. නේද? කොහොමද? වර්ණ, ගන්ධ, රස, ඕජා. හරි. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මොනවද කියලා දන්නවනේ. නේද? පඨවි කියන්නේ තද ගතිය, ආපෝ කියන්නේ ඉදිරිම ගතිය, තේජෝ කියලා කියන්නේ සීතුෂ්ණ ගතිය, වායෝ කියන්නේ හනන ස්වභාවය. වායෝ. ඊළඟට වර්ණ, ගන්ධ, රස, ඕජා. අපි පඨවි ආපෝ තේජෝ ආයෝ බණ වෙනින් කියලා වැඩක් නැහැ. තේරුණාද? අපි ඉන්ද්‍රියයන්ගෙන් මේවා ගෝචර කරගන්න කොහොමද කියලා ලං කරගන්න කොහොමද කියලා දන්නේ නැත්නම් වැඩක් නැහැ. එහෙනම් අත්‍යවශ්‍යම දැනගන්න ඕන මොනවාද? උපාදාය රූප හතර. අපි වර්ණ වශයෙන් ගන්නවා. වර්ණ වශයෙන් ලං කරගන්නවා. ඊළඟට ගන්ධ වශයෙන් ලං කරගන්නවා. ඊළඟට රස වශයෙන් ලං කරගන්නවා. රසය කියන එක තේරෙනවද? ඕජාව කියන්නේ ඕජාව කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් හැදිච්ච හැදලා තියෙන ආහාර පෝෂක කොටස. ඒකට අපි කියන ගුණය කියලා. පෝෂක කොටස. නේද? අපි බුදුරජාණන්සට පූජාන් පාත්‍රනකට කියනවා එහෙමනේ. ඕජාවත්තු රසවත්තු කියලා කියනවා. නේද? ගුණාත්මයෙන් සහ රසයෙන් සමන්විත පූජාව. එහෙම නේද කියන්නේ? හරි ඒක ඕජාව කියන වචනේ දැන් සමහරලාට ඒක ඉගිරිලා ගිහිලා වගේ නේද? ඔව්. ඕජාව. අන්නේ හතර මේ පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරත් එක්ක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. හරි. එහෙම දැනගත්තා අපි. ඊළඟට නාමයේ නාමයේ ගැන දැනගන්න ඕනේ. නාමය කියලා කියනකොට සිත් දැනගන්න ඕනේ 80 බලන්න. 89න් අපි දැනගන්නා ලෝභ, දේශ, මෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ. කුසාසිත කුසාසිත ඇති වෙන අකුසාසිත ඇති වෙන. අපි ඒක තේරෙනවා මේ ලෝභය කියන්නේ කැමැත්ත. දේශය කියන්නේ තරහ කැමැත්ත. ඒකට කියන අකමැත්ත. ලෝභය ඇති වෙන ලස්සන නිසා දේශය ඇති වෙන්නේ අලස්සන නිසා. ඉෂ්ඨ ධාතුව අනිෂ්ඨ ධාතුව මොහොය කියන්නේ ඔව් මුලාව මෝඩකම කියලා හිතන්නේ නේද? එතින් නතර වෙන්න එපා. මොකද්ද මේ මෝඩකම කියන්නේ? මොකද්ද මුලාව? අපි කැමැත්තෙන් යම් කිසි දෙයක් දකින්න කියනක ලස්සනයි කියලා දකිනකොට ලස්සන වෙන් කරගන්න අව ලස්සන තිබෙන්නේ සංසන්දනය කරනවානේ. ඒක තේින්නේ නැහැ. ලස්සන විදිහට විතරයි දෙන්නේ. දැන් මේ මල් පෝච්චිය කියලා බැලුවොත් එහෙම ලස්සන විතරනේ පේන්නේ. ලස්සනයි කියලා විතරයි පේන්නේ. ඒතර අවලස්සනයි කියන එක පේන්නේ. අපි නම් සංසංගනය කරලා තමයි මේ බලලා තියෙන්නේ. අවලස්සනයි කියන ඒ ස්වභාවයත් එහෙමයි. කැතයි කියලා දකින්නේ ලස්සනත් එක්ක සංසංගනය කළා. ඒක නම් පේන්නේ ඕ මේ මෙතනීමට කියන මොකද්ද? මෝහය. ඒක මුලා වෙලා. එතකොට ඒ විතරක් නෙවෙයි. මෝහය අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැනීම. මේ දුක දන්නේ දුකට හේතුව දන්නේ දැන් අපිට හේතුව දැක්කේ නෑ. හේතුව දන්නේ දුක නැති කිරීමෙන් සැනසීමක් ඇති වෙනවා කියලා දන්නේ දුක නිරෝධය. ඒකට මාර්ගයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා මේ ස්වභාවය දැකීම දකින්න ඕන කොහොමද? මොන හේතුවෙන්ද කැමැත්ත කැමැත්ත ඇති උනේ ලස්සන නිසා ලස්සන ස්ථිරද නෑ අස්ථිරයි අවලස්සන ස්ථිරද අවලස්සන ඕනම දෙයක් කරලා ලස්සන වෙනවා තේරුණා ඔතන හිතන්නේ මලක් පරවලා ගුණුවක් නම් එතන ඉවරයි කියලා හිතන්නේ නමුත් ඒක අපේ උස උදාගෙන තවත් බීජයකින් තවත් ලස්සන මලක් හැදෙනවා මොනවා හරි ලස්සන දෙයක් නිර්මාණය වෙනවා. ඕක දෙන්නේ හැම හැම ධාතුවක් මේ වගේ. හැම ධාතුවක් මේ වගේ. ඒතර ලස්සන ස්ථිරක් නෑ. අවලස්සන ස්ථිරක් නෑ. ඕක වැඩිපුර හිතන්නේ අපි. නේද? දැන් වර්ෂාව වෙන චක්‍රය බලන්න බලන්නකො. දිනට වැඩිලා ඉවරයි කියලා හිතන්නේ. වහලා ඉවරයි කියලා හිතන්නේ. නමුත් වාෂ්පේල ආපේ ගිහින් ආයි පහිනවා. අපේ ජීවිතේ නේද? මරණය මරණයට පත් වෙන තුන මේ ශරීරය පොළොවට පස් වෙලා යනවා. පස් පොළොව පොළොවට පස්වෙච්ච පස්වෙච්ච ජීවිත ගාන කොච්චරද? අපි පොළොවට පස් ජීවිත ගාන කොච්චරද? නෑ ඒකට උපමා තියෙනවනේ ගොඩාක් බුදුසසුන දේශනා කරපු අනේද? අනු අනුමතග්ග සූත්‍රයේ දේශනා කරලා තියෙනවනේ. ඉතින් මහින් දන්නකට කියලා වැඩක් නෑ. එහෙනම් මේ භෞතික සම් භෞතික වස්තුන් හැම එකක්ම බලවම මගේ ශරීරයේ නොකරගත දෙයක් තියනවද? මම මගේ කියලා ශරීරය කියලා නොකරගත දෙයක් තියනවද? ඔව්. දැන් මේ පින්නතුන් මගේ ශරීරයේ මගේ කරගෙන ඉඳලා තියෙනවා. නේද? මම මේ පින්නතුන්ගේ ශරීරය ආහාරය කරගෙන ළඟට ශරීරයක් බවට පත් කරගෙන ඉඳලා තියෙනවා. එහෙම නැද්ද? ඔව්. එහෙම නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම නැහැ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. ඕන එක තමයි කර්මය කියලා කියන්නේ. ඔකට කියනවා කර්මය. හරි. ඔකට කාලේ මෙන් කරගන්න ඕනේ මේ ටික ඉස්සර ගන්න නේද? එතකොට බලන්න රූපය කියලා කියන්නේ අන්න ඒකට. රූපය කියන්නේ ඒක ඒ ඒ කුසල කොටසට. ඉතින් ඊළඟට ඒත රූප රූප 28න් අටක් අපි දැනගත්තා. ඒකට කියන්නේ සුද්දාස් තකය කියලා. හරි. ඊළඟ චෛතසික තියෙනවා 52ක් 52කින් අනිවාර්යෙන් දැනගත යුතු පහක් තියෙන සූත්‍ර ක්‍රමයට අභිධර්ම ක්‍රමයට හතක් තියෙනවා. ඒකට කියන සබ්බ චිත්ත සාධාරණ චෛතසික ධර්ම කියලා. මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. වෙන වෙන දේවල් කියවේ. ගොඩාක් චෛතසික තියෙන නිසා. නේද? නමුත් මේ පහ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද? මොනවාද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාරය. ඒ ගොඩාක් විස්තර කරන්න වෙලාව නෙවෙයි. ඊළඟට අභිධර්ම ක්‍රමයේ තියෙන එක තියෙනවා තව දෙකක්. ජීවිතේ ඉන්ද්‍රයයි ඒකාග්‍රතාවයි කියලා දෙකක්. හරි. මෙන්න මේ සබමේ මේ සියල්ලක්ම මේ නාම රූප කියලා අපි දැන් හඳුනගත්ත ටික ඇති වෙනව නැති වෙනව. උදය යය. ඇතිවීම නැතිවීම දකිනවා දකිනවා ඒකට කියන උද්දයාබ්බයානුපස්සන ඥානය කියලා ගොඩාක් විස්තර තියෙනවා ඉතින් බුදුරජාණන් දේශනා කළා ඒක ඉස්ලාම් දැනගන්න ඕනේ ලක්ෂණ වශයෙන් නාම රූප ඉස්ලාම් දැනගන්න ඕනේ ලක්ෂණ වශයෙන් ලක්ෂණ වශයෙන් දැනගන්නවා කියලා කියන එක හරියට නින්නක් ඇති වෙනවා වගේ මොකද්ද නින්නක් ඇති වෙනවා වගේ ඊළඟට නාම රූප වල ඊළඟ අපේ නාම රූප වල වෙනස් වෙනකොට වෙනස් වෙන දකිනකොට රස වශයෙන් අපි දැනගන්න ඕනේ ඊළඟට. ඒක හරියට ගින්නේ ගින්න ගිනි ගන්නකොට අඟුරු ටික දකිනවා වගේ. ඒක හරියට අඟුරු ටික දකිනවා වගේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළ පත්‍යපස්ථාන කියලා කොටස ඒ කියන්නේ හේතු මොකටද මේ විඤ්ඤා ඇති වෙලා වෙන නිසා අපි දකිනවා නිමක් නැතිනවා. නිම නිසා නිමක් ඇති වෙනවා. නේද? ඒක බුදුරජාණන් දේශනා කළා ඒ විදිහට. එතකොට අපි දැන් දකිනවා ගින්දර දකිනවා ඊළඟට අඟුරු ටික දකිනවා නිම ටික දකිනවා. එතකොට ඊළඟට බ්‍රහ්ම බුදුරජාණන් දේශනා කළා පදස්ථාන කියලා කොටසක් තියෙනවා ඥාන ඇතිවීමට හේතුව මොකද්ද? නේද? කියනවානේ මොකද කියන්නේ? ගින්නක් නැතුව දුමක් නැගිනවා කියලත් කතාවක් තියෙනවනේ. නේද? එහෙනම් හේතුව අනිවාර්යෙන් තියෙනවා. මේ හේතු ටික දකින්න ඕනේ. එහෙනම් ඇති වෙන්න හේතුවක් තියෙනවා. නැති වෙන්න හේතුවක් තියෙනවා. අන්න ඒක සම්පූර්ණයෙන් දකිනවා. ඊළඟට බුදුදහස දේශනා කළ භංගානුපස්සනා ඥානය. අපිට බොහොම කෙටියෙන් කියන්න වෙන්නේ භංගානුපස්සන ඥානය කියලා කියන්නේ කෙලින්ම නිරෝධය විතරයි තියෙන්නේ. නැති වෙන විතරයි තියෙන්නේ. දැන් මේ බොහොම සීන් වෙලා දැන් හිත. ඉස්සරහ තියෙන ඇතිව දැක්ක දැන් තේන්නේ නැති වෙනවා විතරයි. තේරුණාද? හරියට ගඟේ ගඟේ මේ පැත්තේ ඉඳලා බලන් ඉන්නකොට බලනවා වතුර වැටෙනකොට එතනද වතුර වැටෙනකොට පේන අපිට ගිය දීපු ළඟ ඉන්නවා නේද දීපු ළඟ ඉන්නකොට ඇති වෙලා නැති වෙලා පේනවා. එතකොට වැඩිපුර පේන්නේ මොකද්ද? නැති වෙනවා පේනවා. නැතිවීම තමයි පේන්නේ. බුබුල මත වෙනවා පේනවද? එහෙම පේන්නේ අන්න ඒ වගේ. ඊළඟට භෞතිකත්වාන ඥානෙ හතරවෙනි එක. ඒ කියන්නේ එහෙම නැති වෙනවා දකිනකොට බයක් ඇති වෙනවා. තේරුණාද? මොකද ඇති වෙන්නේ? බයක් ඇති වෙනවා. බය කියලා කියන්නේ අපි කියන්නේ සසර බය කියලා. ඒක හඳුන්වන්නේ සසර බය කියලා පැති හඳුන්වන්නේ. ඒ සසර බය කියලා කියන්නේ මහා බහැන්නක හිතක් හැම වෙලාවෙම බය වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. නේද? භාවනා කරනකොට ඒකට බය බය වෙලා ඉන්න බෑ. එහෙම නෙවෙයි. තීරණයකට පැමිණෙනවා. මේක අනිවාර්යෙන් නැති වෙනවමයි කියලා තීරණයකට එනවා. ආන ඒකයි. ඊළඟට ආදීනවානුපස්සනා ඥානෙ ආදීනව දැනගන්නවා. ආදීනෝ කියන එකට බුදුදහම දේශනා කළා ප්‍රාර්ථනාම ප්‍රාර්ථනා කරන්න ආදීනියක් තියෙනවා නේ අපේ උතුම් රජුරෝ නියම කරනවා තුන් දිනක් මරන්න නියම කරනවා අම්ම බලාගෙන ඉන්නවා අම්ම බලාගෙන ඉන්නවා අම්මගේ හොස්පිටල් ඉදිරි පිටම මේ පළවෙනි ළමයා නැති කරා එයාට දෙවෙනි ළමයාගේ තිස කසා දැම්මා ඒක තුන්වෙනි ළමයා ගැන අන්න ඒකටම වෙන්නේ කියලා ආය ප්‍රාර්ථනා කරන්නේ. ආය ප්‍රාර්ථනා කරන්නේ අන්න ජීවිතලයිදී කියලා ප්‍රාර්ථනා කරන්නේ. ආ මේ වගේ හරියට බොහොම ගැටින් සිහිපත් කරන්නේ නිබ්බිදානුපස්සනා ඥානෙ. ඒකට කලකිරීමක් ඇති වෙනවා. නිබ්බිදා කියලා කියන්නේ කලකිරීමක් ඇති වෙනවා. මේ සංස්කාර සංස්කාරයන්ගේ ස්වභාවය මෙන්න මේ විදිහයි කියලා කලකිරීමක් ඇති කර ගන්නවා. ඊළඟට බුදුදහම දේශනා කළා වංචිත කම්මතා ඥානය. එහෙම කලකිරීමක් ඇති වෙනකොට නිදෙන්න බලනවා. කලකිරීමක් ඇති වෙනකොට නිදෙන්න බලනවා. ඒ කියන්නේ අභිනිෂ්ක්‍රමණය කළොත් අපිත් කවදාද අභිනිෂ්ක්‍රමණය කරන්න ඕනන්නේ? සියල්ලම අතහැරලා දාන්න ඕනන්නේ. නේද? ඒක කොහොමද නැති කරන්නේ කියලා කොහොමද මම මේකින් ගැලවෙන්නේ? දැන් ගෙවල් වලින් එහෙම කොහොමද ගැලවිලා යන්නේ කියලා හිතනවනේ වෙලාවකට නේ නේද එහෙනම් හිතනවාදී අනන්ත වාරයන්නේ කොහොමද මේ ගිලින් ගැලවෙන්නේ ගිහිගේ ගිටියක් කියනවා ඒක වෙලාවකට නේද එහෙම කියනවා බුදුරජාණන් දේශනා කළා බැලෙන් බැලෙන් නිදෙන්න කල්පනා කරන කුරුල්ලෙක් වගේ නේ නේද ඊළඟට සර්පෙක් අල්ලගෙන ඉන්න මැඩියෙක් මැඩිය කල්පනා කරන කොයි වෙලාවෙ අතාරිය කොයි වෙලාවෙ අතාරිය හැබැයි අතාරින්ද? ඔව්. අතාරින්නේ නේද? ගලවලා යන්න ඕන නිසා කියන අතාරින්නේ නෑ. ඒ නිසා අදහස නැති කරගන්න ඕන. ඊළඟට ප්‍රතිසංකාන ප්‍රශ්න ඥානේ නිදීන උපාය නැති කරගන්න ඕන. කොහොමද ගලවෙන්නේ? නේද? කොහොමද ජී සමාදන් වෙන ප්‍රේතය පදමු ගන්න? නේද? ඒ එහෙම වර්ධනා කරගෙන ඉඳලා දැන් මේ බලන්නේ මේ අරමුණෙන් නිදෙන්නේ කොහොමද කියලා ආස්වාස ප්‍රසවාස ස්පර්ශ ප්‍රසවාසයෙන් කොහොමද මම මිදෙන්නේ කියන එකයි මේ දකින්නේ. ඊළඟට සංඛාර උපේක්ඛා ඥානෙ. සංස්කාරයන් පිළිබඳව මධ්‍යස්ත වෙනවා. උපමාවක් කියනවා මේ විදිහට බුදුරජාන්සේ. ආ කාන්තාවකට බොහොම ආදරෙන් හිටියා. ඒ කියන්නේ බිරිඳට ආදරෙන් හිටිය සංඥේ. හැබැයි සංඥේ කියන දේ අහන්නේ ඒ දෙපැත්තම සමානව නැත්නම් ඒක පැත්තක් නේද? කෙනෙකුට හොඳ නෑනේ. ඉතින් මේ මෙහෙම කැමැත්තෙන් ඉන්නකොට බොහොම ආදරේ ලෙන්ගතුන් කමින් හිටියා මේ හදවත වගේ. ඉතින් කියන දේ අහන්න. වෙන දැන් මේ ඒ කාන්තාව භාර්යාව වෙන වෙන පුරුෂයන්ට කැමති වෙනවා. මේක බලාගෙන ඉන්න බෑ. ඊට පස්සේ අයින් කරලාම දාන්න. ඒ ඩිවෝස් කරනවා කියන්නේ නේද? ඔව්. බේරෙන්නම බෑ අයින් කරලා දාන්න. ඉතින් මේ හරි වේදනාවකින් හිටියානේ. තමන්ගේ කියලා හිතාගෙන ඉන්නකොට වේදනාවකින් හිටියානේ. මෙයාට පේන නගරෙන් යනකොට අර නගර වීථියක මේ කාන්තාව තවත් අනි අනිත් අයගේ ඇඟේ හැපි හැපි හැපි හැපි නටනවා දැක්කා. අර එදා ඇති වේදනාව දැනෙන්නේ නැහැ. ඇයි ඒ? ආ නයින් කළා. තේරෙනවද? ආ මේ වගේ තමයි සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවක් ඇති කරගන්නවා. උපේක්ෂාවක් ඇති කරනවා. සත්‍යානුලෝම ඥානයේ 10 වෙනි එක. සත්‍ය කියලා කියන්නේ සත්‍ය. අනුලෝම කියලා කියන්නේ පිළිවෙල. සත්‍ය දැකීමේ පිළිවෙල. මොකද්ද? සත්‍ය දැකීමේ පිළිවෙල තමයි යථාර්ථය අවබෝධ කරගැනීමේ පිළිවෙල තමයි සත්‍තිස් බෝධිපාශක ධර්ම. මොනවාද? සත්‍තිස් බෝධිපාශක ධර්ම. නේද? අපි අහලා තියෙනවානේ. සතර සතිපට්ඨාන සතර ඉදිපාද සතර සම්‍යක්ප්‍රධාන වීර්ය පංච බල පංච ඉන්ද්‍රිය සත්‍ය බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරුණා? ওই විදිහට ගිහිල්ලා ඔය ඔය පිළිවෙල හදා ගන්නවා. ඒ කියන්නේ එක භාවනාවක අපි කියන ආනාපානසති භාවනාව කියලා. ආනාපානසති භාවනාව වඩනකොට කොහොමද මේ 32ම එක සැරේ වැඩින්නේ? කොහොමද මේ 32ම එක සැරේ වැඩින්නේ? ඒක ලොකු ඥානයක්. ඒකට තියෙන්න ඕනේ. සත්‍යාලෝම ඥානය. ඊළඟට අනුලෝම ඥානයෙන් සංයෝජන නැති කරන්න පුළුවන් අපිට. සංයෝජන කියන්නේ සෝහන් වෙනවා නම් ඒක ශක්තිමත් නම් ඒ ඥානයේ ශක්තිමත් නම් සංයෝජන නැති කරන්න පුළුවන්. මොනවාද සංයෝජන 10ක් තියෙනවා. නේද? සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන එක නැති වෙලා යනවා. නැත්තරම නැති කරනවා. ඊළඟට සකු르දාගාමී වෙනකොට කාමරාග පටික දෙකත් එක්ක තුනී වෙනවා. අනාගාමී වෙනකොට තුනී කරගත්ත කාමරාග පටික දෙක සම්පූර්ණයෙන්ම නැති වෙලා පහක්ම නැති කරන සංයෝජන. ඊළඟට රූපරාග, අරූපරාග, මාන්න, උද්ධච්ච අවිද්‍යාව කියලා කියන පහම උද්ධංගාගේ සංයෝජන සියල්ලක්ම ඒ 10 නයින් කරලා තමයි බහැර කරලා තමයි නැති කරලා තමයි නිරෝධ කරලා තමයි මාර්ගඵල පිළිවෙලින් නිවනට පත් වෙන්න පුළුවන්. මේ බොහෝ පැහැදිලි ධර්මයක් බුදුරජාණන් දේශනා කළා තියෙනවා. ඒකේ කාරණා ධර්ම කාරණා යනිර ධර්ම කාරණා ඉගෙන ගත්තොත් අපිට පුළුවන් බොහොම ඉක්මනින් අපි ප්‍රාර්ථනා කරන නිවනට ගමන් කරන්න. ඒ නිවනට ගමන් කරන්ට මේ විදර්ශනා ඥාන අවබෝධ කරගන්නට මේ සෑම සුළුදානටම ශක්තිය වාසනාව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි ධර්ම ශ්‍රවණය කිරීමේ ඊට වටිනා පුණ්‍ය සම්පත්තියක් පහළ කරගත්තා. මේ රැස් කරගත්ත සියලු පින් දේවතා සමූහයන මුදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ශ්‍රේණියට ආවර්ධනය කරගනිත්වා දෙවියන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියන අදහසින් අපි ගාථාව කියමු ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රැක්කන්තු මං පරන්තේ අද පින්කමේ සදහැති දායකත්වයේ දරන ජාල